සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වස මන්වූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය අවබෝධ කරගන්න ජීවිතය තේරුම් ගන්න අපේ මානසිකාරයෙන් ඒ උතුම් ධර්මයේ නැගෙන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ. පුංචි ධර්ම කරුණක් හරි කමක් නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් හැම දුකකටම හේතු වෙන්නේ ධර්මයේ තියෙන ආකාරයට තණ්හාව. නමුත් දුක් ඇති වෙනකොට අපිට දරුවෙක් හින්දා, දරුවෙක්ගේ වැරදි වැඩක් හින්දා, නැත්නම් වෙන කාගේ හරි නොසලකීමක් හින්දා දුකක් ඇති වෙනකොට අපිට නිකන්වත් මතක් වෙනවද ඒක තණ්හාවෙන් හින්දා කියලා නේද ප්‍රිය ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වෙනකොට ඇති වෙන දුක මගේ හිතේ ඒ කෙනා ගැන තියෙන තණ්හාව හින්දායි කියලා නිකන්වත් මතක් වෙනවද නෑ හවලාගේ වෙන්වීම හින්දායි කියලා. ඉතින් අන්න එහෙම අපේ සිතේ උපදී යුතු ධර්මයක් තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට සිතේ ඉපදිය යුතු තත්වයන් තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් එවැනි ධර්මයක් උපදවා ගන්න සියුම්ව සිත දකින්න ඕනේ අපේ හිතේ සියුම්ව සියුම්ව උපදින. පුංචි පුංචි කාරණා හොඳට විග්‍රහ කරලා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා දේශනා කරලා තියෙන ගැඹුරු ධර්මයට කියනවා අභිධර්මය කියලා. ඉතින් ඒක ඇත්තටම දේශනා කරලා තියෙන දෙයට අදාළද නැත්නම් අපිට අදාළද කියලා බලාගත්තම අපිට ඒක දේශනාවේ තියෙන වටිනාකම හොඳටම තේරෙනවා. අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා. ඒකයි අපි මූලික අභිධර්ම කරුණු ටික සාකච්ඡා කරන්න තීරණය කරේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ. මේක දීර්ඝ වශයෙන් ලොකුවට ඈතට යන දේශනා මාලාවක් නෙවෙයි. නමුත් Tamanට කෙනෙකුට අභිධර්මය කියන එක පැත්තකටම දාලා අයින්ම කරලා තිබ්බ කීප දෙනාට මේ පිළිබඳව නෑ මේක අපේ ජීවිතයට එකතු කරගත හැකි දෙයක් ජීවිතය තුලින් දැකිය හැකි දෙයක් කියලා තනියම විශ්වාසය ගොඩනගා ගන්න තමයි අපි මේ අභිධර්ම පාඩම මේ 14 වෙනි සතිය දක්වාම 13 වෙනි සතිය මේ එතකොට 13 වෙනි සතිය දක්වාම අරගෙන ඉන්නේ මේ වගේ අරමුණකින් ඉතින් අපි මේ වෙනකොට චෛතසික ධර්මයන් ගැන කතා කරමින් ඉන්නේ. නමුත් අපි හැමදාම අරමුණ මතක් කරන අපේ පළවෙනි අරමුණ මොකද්ද අපි ධර්ම ඉගෙන ගැනීම කියලා. හැමදාම මේ ටික කියන්නේ ඕනම දවසක මේකට කෙනෙකුට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්න ඕන හින්දා මොකක්ද පළවෙනි අරමුණ අපිට සිත් උපදිනවා එක එක එක එක සිත් උපදිනවා මේ උපදින සිත් වර්ග කරලා තියෙනවා අභිධර්මයේ 121ක් කොට හරිද විස්තර වශයෙන් ඒ දිගහැර වර්ධ කරන්නේ නැත්නම් 89ක් කොට මම කිව්ව දැනට 121 කියලා මතක තියාගෙන යන්න කියලා පස්සේ පුළුවන් හකුලා ගන්න නේද දිගහැර ගන්න පුළුවන් නම් ඕනෙලාක හකුලා ගන්න පුළුවන් හින්දා පැටලෙන්න තියෙන 121යි කියලා සිත් අරගෙන යන් කියලා. දැන් ඉතින් සති ගාණක් මේ කාරණාව ගැන කතා කරමින් යනවා. දැන් ඒක කියනකොටම තේරෙනවා සිත් 121ක් තියෙනවා කියලා. කොහොමද මේ සිත් වෙනස් වෙන්නේ? මේ සිත් වෙනස් වෙන්නේ ඒ සිතුත් එක්ක යෙදෙන ක්‍රියාවන් වල වෙනස් වීම නිසා. සිත සිතත් එක්ක සිද්ධ වෙන තවත් ක්‍රියාවන් තියෙනවා. හරියට උදාහරණයක් වගේ හොද්දේ රස කියන්නේ සිත නම් හොද්දක් හදනකොට හොද්දේ රස සිත නම් රස වෙනස් වෙන්නේ කොහොමද? මිශ්‍ර වෙන දේවල් වල වෙනස්කම්. එහෙනම් හොද්දේ රසට පරිබාහිරව සිද්ධ වෙච්ච ක්‍රියාවන් වගේක් තමයි කහ වතුර නේද ලුණු ආදී දේවල් එකතු වුණා එකට එකතු වෙලා මුසු වුණා. රත් කරපුවාමයි මුසු වුනේ. නැත්තම් මුසු වෙන්නේ නැහැ. ආන්ගේ මුසු වෙනකොටම රස පැන්නා. හරියට. දැන් රස තියෙනවා. නේද? රස හැදෙන්නේ අර එක එකව මිශ්‍ර වෙන ප්‍රමාණය අනුව. ඒ වගේ තමයි මේ චෛතසිකයන්ගේ මිශ්‍ර වීමෙන් තමයි ඒ කියන සිතක සකස් වීම සිද්ධ වෙන්නේ. චෛතසිකයන්ගේ මිශ්‍ර වීම අනුව තමයි සිතක සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ චෛතසිකත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න ධර්මයක් තමයි මේ චෛතසික කියලා කියන්නේ. එතකොට එහෙනම් අපේ సంతానගතව මේ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ඒ චෛතසිකයන් යෙදුනොත් ඒ ඒ සිත් හැදෙන්නේ සිත් 121ටම අදාළව ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් වගේ තියෙනවා. එතකොට අන්න ඒ ටික ඉගෙන ගන්නයි යන්නේ. මම මෙන්න මෙහෙම කිව්වොත් අපි පාසලක් අරගෙන නැත්නම් ආයතනයක් අරගෙන සමිති කීපයක් හදනවා. හරි මේක හොඳ උදාහරණයක් මේ කරන්න යන වැඩේ තේරුම් ගන්න ඕනවට සමිති කීපයක් හදනවා. එකක් සාහිත්‍ය සමිතිය, එකක් බෞද්ධ සමිතිය, එකක් ඉංග්‍රීසි කතා කරන අයගේ සමිතිය. තව එකක් ක්‍රීඩා සමිතිය. ඒකෙන් සමිති ගොඩක් හදලා තියෙනවා. දැන් ඒ ඒ සමිතිය හැදෙන්න එකතු වෙච්ච ළමයි වගේක් ඉන්නවා. නේද? එහෙනම් අපිට සමිති වශයෙන් කතා කරලා මෙන්න ක්‍රීඩා සමිතියට අයිති ළමයි. නේද? මෙන්න සාහිත්‍ය සමිතියට අයිති ළමයි. මෙන්න සිංහල සමිතියට අයිති ළමයි කියලා එහෙම වෙන් කරන්න පුළුවන්. එහෙම නේද? ඒ වගේම එක ළමයි වශයෙන් අරගෙන මේ ළමයා සිංහල සමිතියේ ඉන්නවා මේ ළමයා ක්‍රීඩා සමිතියේ ඉන්නවා දෙකයි හරිද මේ ළමයා සිංහල සමිතියෙත් ඉන්නවා ක්‍රීඩා සමිතියෙත් ඉන්නවා ඉංග්‍රීසි භාෂාව කතා කරන අයගේ සමිතියෙත් එක එක ළමයෙක් අරන් කොයි කොයි සමිතියේදී ඉන්න කියලා කියන්න පුළුවන් නේද ඒ වගේම සමිති වශයෙන් අරන් ඉන්න ළමයි මේ මේ ළමයි ටික සමිතිය වෙනම අරගෙන කොයි කොයි ළමයිද ඉන්නේ කියලා කියනවා ඒ සමිතියට ඒ වගේම එක ළමයෙක් අරගෙන කියනවා මේ මේ සමිතිය වල තමයි යා ඉන්නේ කියලා. එහෙම කිව්වා කියලා සිද්ධිය වෙනස් වෙනවද? එකම සිද්ධිය දෙආකාරයකින් විස්තර කරනවා. එකම සිද්ධිය දෙආකාරයකින් විස්තර කරනවා. අන්න අර ළමයි ටික වගේ තමයි චෛතසික කියලා කියන්නේ. සමිතිය වගේ තමයි සිත් ටික කියන්නේ. එතකොට මේ මේ සිත එක එක එක එක සිත් අරගෙන ඒ සිත්වල යෙදෙන චෛතසික ගැන අපි දැනගන්න ඕනේ. ඒ වගේම එක චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකයේ කොයි කොයි සිත්වලද යෙදෙන්න කියලා දැනගන්න ඕනේ. ඔය ටික තමයි මූලිකව ඔය ටික දන්නවා නම් අභිධර්මයේ ඉදිරියට යන්න පුළුවන්. හරිද? දැන් තේරෙනවද කාරණාව? ඕක තමයි ඔය පටන් ගන්නකොටම සිත් විග්‍රහය, චෛතසික විග්‍රහය කියලා තියෙන්නේ. චිත්ත චෛතසික රූප නිබ්බාන ගැනයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඉස්සෙල්ලාම. නමුත් මේ සිත් විග්‍රහය ඉස්සෙල්ලාම කරන්න ගියාම අපිට ඔළුව ටිකක් නරක් වෙනවා වගේ වෙනවා. ඒක හරියට සාරාංශගත කරගත්තේ නැත්නම් සාරාංශගත කරගැනීම ඉස්සෙල්ලා කරන්න ඕනේ. මේවා මේවා මේවා කියලා හොඳට සාරාංශය හැදෙන්න ඕන අපේ හිතේ. සාරාංශය හැදුනේ නැත්නම් අර බලන බලන එක ඔක්කොම පැටලෙනවා. ඒ ඉස්සෙල්ලා සාරාංශය හදා ගන්න ඕන. අපි මේ ලොකු උත්සාහයක් ගන්නවා මේ දිනවල අපේ තුල සාරාංශය සකස් කරගන්න. ඉතින් ඕක තමයි අපේ මූලික අරමුණ. ඒකයි මම මේ එකම දේ එකම දේ එකම දේ නැවත කී කී කී කී කී කී කී කී මේක පොඩ්ඩක් අර දිරවන්න පුළුවන් විදිහට හදලා ඊට පස්සේ ඉතින් ටික පහසෙන් යන්න පුළුවන්. ඒකෙන්ද සිත් 121 අපි ටිකක් බෙදුවා. ඒක අපි දැන් අද ටිකක් වැඩිපුර කතා කරන දැන් පැත්තකින් තියෙන චෛතසික ගැන ඉවර කරගන්න ඕන හින්දා චෛතසික කොටස් හතරකට බෙදුවා. කොහොමද චෛතසික බෙදුවේ? ඉතින් මොකවත් නැහැ. එක පැත්තකින් කුසල්, අනිත් පැත්තෙන් අකුසල්, අනිත් පැත්තෙන් කුසල් අකුසල් දෙකටම අයිති වෙන විදිහටයි බෙදුවේ. කුසල චෛතසික කුසලයට අයිති වෙන ඒවාට කිව්වා සෝබන චෛතසික කියලා නේද? එතකොට අකුසලයට කිව්වා අකුසල චෛතසික කියලා දෙකටම අයිති වෙන ඒවා දෙකටම යන ඒවා ආය කොටස් දෙකකට බෙදුවා සමහර ඒවා හැම හිතක් එකම යනවා සමහර ඒවා සමහර කුසල් එකත් යනවා අකුසල් එකත් යන හැම එකක් එකම යන්නේ නැහැ ඉතින් හරිය සාධාරණනේ බෙදීම නේද එතකොට මතක තියාගන්න ලේසි හ්ම් මොනවද එහෙනම් කුසල් කියනවට සෝබන චෛතසික කිව්වා අනිත් ඒවාට අකුසල චෛතසික කිව්වා අර පැත්ත දෙකට බෙදුවා ඒවට අපි කිව්වා අන්‍ය සමාන රාශිය කියලා. අන්‍ය සමාන රාශිය කියලා. ඒතර අන්‍ය සමාන රාශිය දෙකට බෙදෙනවා. සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා. සර්වචිත්ත සාධාරණ කියන්නේ හැම හිතක් එක්කම එහෙනම් මේ ළමයි ටික සර්වචිත්ත සාධාරණ කියන ළමයි ටික හැම සමිතියෙම ඉන්නවා. හරිද? නේද? ප්‍රකීර්ණක චෛතසික ටිකේ අපි කතා කරමු විතක්ක, ਵਿਚාර, අදිමෝක, වීරය, ප්‍රීතිය සහ ඡන්ද කියන චෛතසික ටික සමහර සමිතිවල ඉන්නවා සමහර සමිතිවල අන්න ඒක තමයි දැන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සමහර සිත් එක්ක යෙදෙනවා සමහර සිත් එක්ක යෙදෙන්නේ නැහැ. දැන් උදාහරණයකට විතක්ක කියන එක යෙදෙනවා විචාර කියන එක යෙදෙන්නේ මොනවද කියලා අපි දන්නවා. හරි. එතකොට ඒවා නොයෙදෙන දේවල් ටික යෙදෙන තැන් ටික ගැන අපි කතා කරන්න වෙනවා ඉස්සරහට. එතකොට ඒක නීරසයි කියනකොට භාෂාව තේරෙන්නේ නැත්තම්. හරිද? කියනකොට පැටලෙනවා නම් එහෙනම් අපි භාෂාව කියන්නේ මොකද්ද? අහවල් සිත් අහවල් චෛතසික කියලා එක පාට මං කිව්වොත් එම් ප්‍රකීර්ණක චෛතසික කියලා මං හදාගන්න කිව්වා මනසේ chart එක නේද මෙන්න චෛතසික 52 මෙන්න අන්න සමාන රාශිය මෙන්න අකුසල රාශිය මෙන්න සෝබන රාශිය හරිද මෙන්න අන්‍ය සමාන රාශිය දෙකට බෙදෙනවා සතරචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා හරිද අකුසල රාශිය හැමම තියෙනවා ඊළඟට කුසල රාශිය ආය හතරකට බෙදෙනවා. සෝබන, සාධාරණ, විරති, විරති, අප්‍රමාණ සහ ප්‍රඥා කියලා. හරිද? අප්‍රමාණ සහ ප්‍රඥා කියලා අර ටික බෙදෙනවා. ඒත් ඔක්කොම 52යි. මම කිව්ව මත තියන්න ලේසි අපි දන්නවා සර්වචිත්ත සාධාරණ කියන පස්ස වේදනා සංඥා චේතනා ඒක ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන හතයි. එන එතන 7යි නම් ඔක්කොම 13යි ඒක. එතකොට මේ පැත්තේ 6යි 13යි. ඊළඟ එක මතක තියාගන්නකෝ දැන් එතන 13යි කොහොමද ප්‍රකීර්ණක 6යි සර්වචිත්ත සාධාරණ 7යි. 7යි 6යි 13යි. එතකොට මම කිව්වා 13 ඔන්න 13යි කියලා මතක තියාගන්න ලේසි. අපි සාමාන්‍ය ව්‍යවහාරය තියෙනවනේ 13 කියන්නේ හොඳ නැති ඉලක්කමක් කියලා අහනනම් දැන් මතක තියාගන්නවා. සර්වචිත්ත සාධාරණකේ 13යි දැන් ඔන්න මතක හිටියා. මම මතක හිටියට කියලා දුන්නා මතක තියාගන්න ක්‍රමයකුත්. 13 ඊළඟ එක 14යි. දැන් මතක තියාගන්න ලේසි. ඒ කියන්නේ අකුසල රාශිය 14යි. එතකොට 13යි 14යි එකතු වුණාම 27යි. ඒතර 52 වෙන්න නම් අර පැත්තේ 25ක් එන්න ඕනේ. නේද? 52 එන්න නම් 25. එහෙනම් සෝබන රාශියේ කොච්චරද? 25යි. දැන් මතක තියාගන්න ලේසිනේ. අන්න එහෙම දැන් ආය මතක තියාගන්න චෛතසික ටික කොහොමද? මොකද දැන් ඊට පස්සේ මේක අපිට ඕන වෙනවා දිගටම දිගටම ඕන වෙනවා කොහෙන්ද පැන්නේ කියලා. දැන් මේ ළමයි ටික ගෲප් කරලා තියෙන්නේ. යට තියෙන ළමයි ටික කණ්ඩායම් හදලා අපි තියෙන්නේ. එයා එයාලා එයාලා කරන වැඩ හැටියට. එතකොට අපි බලා ගන්නවා අර සිත් දැන් සිත් ගැන කතා කරනකොට සිත් ගැන අපි කතා කරනකොට මේකෙන් එන ඒවා ටික ගැන කතා කරගෙන යන්න පුළුවන් හැම වෙලෙම ඔන්න ඔය මතකය අපි ළඟ තියෙන්න ඕනේ. එතකොට එහෙනම් කොහොමද අන්‍ය සමාන රාශියේ සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි ඒ කියන්නේ 13යි මේ එතකොට එතන 13යි ඊළඟට අකුසල රාශිය 14යි අර පැත්තේ 25යි 25න් සෝබන සාධාරණ චෛතසිකට ටික 19යි හරිද එතකොට 19යි ඊළඟට ඒක මතක තියාගන්න කිව්වේ කොහොමද එහා පැත්තේ නා ප්‍රඥා 1යි අප්‍රමාණ 2යි විරති 3යි එතකොට 1යි 2යි 3යි ඒ කියන්නේ 6යි 25න් 6ක් අඩු වුණාම 19 කියලා මතක තියාගන්න කියලා මම කිව්වා. එතකොට 13යි 14 මේ පැත්තේ ආය පැත්තෙන් 1යි 2යි 3යි. එතකොට මෙතන 19යි. ඔන්න ඔය විදිහට වර්ගීකරණය මතක තියාගන්න කිව්වා. ඉතින් මේ වර්ගීකරණය අපි සෝබන සාධාරණ චෛතසික ටික ගැන ගිය ඉරිදා දවසේ කතා කරලා ඉවර කරගත්තා. අද තියෙන්නේ ඉතිරි ටික ගැන විරති චෛතසික තුන ගැන ඉස්සෙල්ලාම අපි කතා කරමු. කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි යන්න ඕනේ මේ චෛතසික ටික ගැන කතා කරලා ඉවර වෙලා අපි යන්න ඕන සිත් විග්‍රහයට. එතන ඉඳන් සිත් ටික විග්‍රහ කරගෙන යන්න ඕන. මොකද දෙගොල්ල විග්‍රහ කරපුවාම තමයි කොයි සමිතිය කට්ටියද කොයි ළමයි ටිකද මේ ළමයි මේ ළමයාගේ ගතිගුණ හැටියට මෙයා වැටෙන්නේ නේද? අපි කියන මේ ළමයා හැම එකටම යන්න පුළුවන් කෙනෙක්. ආ එහෙනම් එයා හැම එකටම යනවා. නේද? එතකොට ඒ ඒ සමිතියේ ඉන්න ළමයි ටික කියන්න පුළුවන් වෙනත් උනේ ඒ ඒ ළමයි අරගෙන මේ මේ ළමයා ඉන්නේ මේ මේ සමිතිය කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන වගේ මේ සිද්ධිය විග්‍රහ කරගන්න නම් මේ ටික ගැන තොරතුරු දැනගෙන ඉන්න ඕනේ නැත්නම් විග්‍රහ කරගන්න බෑ. මතක තියෙන්නත් ඕනේ. හරිද? ප්‍රවීණ ගුරුවරයෙක් ඒ පාසලේ වැඩි කාලයක් හිටිය ගුරුවරයෙකුට ඕනම සමිතියක් ගැන කියන්න පුළුවන් වෙනවා. ඕනම ළමයෙක් ගැන. ඒකයි මේ ප්‍රවීණ වෙන්න තමයි අපි මේ මේ ගැන වැඩිපුර කතා කර කර ඉන්නේ. තේරෙනවද? ඒකට අභිධර්මයේ මූලිකව ඉගෙනගත යුතු ටික මනසේ රැඳුන් නැත්තම් අපිට මේක ඉගෙන ගන්න බෑ. ඒකයි අපි මේකට වැඩි කාලයක් ආය කීකේ ගන්නෙ. හොඳයි විරති චෛතසික තුන ගැන කතා කරන්න යන්නේ ඒ තුන මොනවද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ කියන්නේ අකුසලයෙන් වෙන්වීම ඒ කියන්නේ ආජීව එතකොට ඒක තේරුම අකුසලයෙන් වෙන්වීමේ කෘත්‍ය කරන වැඩේ කරන්නේ ඒ කට්ටිය අකුසලයෙන් වෙන්වීමේ කෘත්‍ය කරන වැඩක් එතකොට මොනවද අකුසල් සම්මා වාචා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලා වලින් වලකින වැඩේ සිද්ධ කරන සිත හදන්ඩ හේතු වෙන්නේ මෙන්න මේ ටයිප්ස් එක. යහපත් වචන කතා කරන්න ඕනේ. කියලා මගේ හිත අයහපත් වචනයට යන්න දෙන්නේ නැහැ. හරි. යන්න දෙන්නේ නැති කෘත්‍ය සිද්ධ කරන්න ඕනේ. හරි. දැන් බලන්න යහ අයහපත් වචන කතා කරනකොට සමහර අයට මොකද වෙන්නේ? අයහපත් වචන කතා කරනකොට නිදහසේම අයහපත් වචන යනකොට කතා කරන්න පුළුවන් සමහර අය ඉන්නවා වක්කඩ කැඩුවා වාගේ. පොකුරක්ම කියනවා. නේද? එක පාරටම කියාගෙන කියාගෙන යනවා අයහපත් වචන කියාගෙන යනවා. සමහර අය ඉන්නවා ඒ අතර වාරේ නේද? සමහර අය ඉන්නවා අයහපත් වචනයක් කිව්වොත් හරියට රිදෙනවා හිත. නේද? ඒ ඒ ඒ රිදිලා කාලයක් යනකොට පුරුදු පුහුණු කරන කෙනෙකුට අයහපත් වචනයක් කියන්න හදනකොට මේ හිතෙන්ම නේද මේ ඇතුළෙන්ම යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා හරිද යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙලා මොකද කරන්නේ අයහපත් වචන වළක්වන සිතක් උපද්දවනවා තේරෙනවද අයහපත් වචන වළක්වන සිතක් උපදිනවා. ඒ උපද්දවන්න අපේ ඇතුළට එකතු වෙන අර හොද්ද හැදෙන්නේ දැන් මේ හොද්දේ අපි හිතමු තේ එකක් හැදුවා. මේකේ චොක්ලට් රහ නැහැ. හරි චොක්ලට් රහ නැත්තම් මොනවද දාන්න ඕන? චොක්ලට් දැම්මොත් නේද අපි හිතමු මේ කිරි එක නිකන් 아무තු නිකන් අපහසු රහක් වෙනවා කියලා. ඒකින්ද මොකද කරන්නේ මේක බොන්න අමාරුයි කියලා අපි මොකද කරන්නේ චොක්ලට් චොක්ලට් කුඩු දානවා. චොක්ලට් කුඩු දැම්මොත් දැන් අර රහ මිශ්‍ර වෙලා බොන්න පුළුවන් රහක් වෙනවා නේද? ඒතර රස කියන්නේ සිත නම් දාපු ඒවා කියන්නේ චෛතසික නම්. ඒ වගේ මේ බාහිර ලෝකයෙන් වැරදි වචන කියන්න හදනකොට කියන්න ඕන පරිසරය සකස් වෙනකොට වැරදි කතා කරන්න ඕන වචන වැරදි ක්‍රියාව වැරදි වචන කියන්න ඕන පරිසරය සකස් වෙනකොට මේකෙන් එන්න දෙන්නේ නැතුව ඒක වළක්වන සම්මා වාචා කියන චෛතසිකය මට හිතක් පහළ කරනවා ඒක ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති. ඒ ඒ පහළ කරන්න හේතු වෙන්නේ සම්මා වාචා කියන චෛතසිකය. හරි තව දේවල් වගේ. එතකොට ඔතන තව මොනවද තියෙන්නේ? පස්ස වේදනා සංඥා ඒ ටික සර්වචිත්ත ටික ඔක්කොම තියෙන. ඒ කට්ටියක් ඉන්නවා. නේද? එහෙනම් ගොඩක් කට්ටියක එකතු වෙන තමයි මේක හටගන්නේ. නමුත් මේ කෘත්‍ය මෙතන සිද්ධ කරන්නේ මෙයා හරිද? ඒතර මෙයා කුසල ටයිප්ස් එකක් කිව්වේ එකයි. මේක කුසලයක් අකුසලයේ වළක්වන බලවේගයක් අකුසලයේ වළක්වන්න මිශ්‍ර වීමක් සිද්ධ වෙන. ඉතින් සමහර අයට මේක නෑ. සමහර අයට මේක හැදෙන්නේ නෑ. ඒක හැදෙන්න හේතු වෙදිලා නෑ. එයාලට කුසලයේ උපදින්නේ නෑ. එතකොට එයාලා මොකද හැම වෙලේම? මරා ගන්න කතා හැම වෙලේම. කිසිම විදිහකින් යහපත් වචන නේද පිසුනා වාචා වළක්වන්නේ නැහැ කියලා. කියනවා පරුසා වාචා වළක්වන්නේ නැහැ. බයිනවා හැමෝටම හිතට දෙන්න කතා කරනවා සම්ප්‍රප්පලාපණය වුණ නැතිවම කතා කර කර ඉන්නවා. මුසාවාද නැහැ හැම වෙලේම. ඒවායින් වැළකීමේ සිතුවිලි උපදින්නේ නැහැ, සිත් උපදින්නේ නැහැ. නැත්තේ චෛතසිකේ ක්‍රියාකාරීත්වය තමන්ගේ ওই මැෂින් එකේ සිද්ධ වෙන්නේ නැති නිසා. ඇත්තම දැනට ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. <laughs> නේද? සමහර වෙලාවට ක්‍රියාත්මකයි සමහර වෙලාවට නැහැ. නේද? ඒ කියන්නේ සමහර වෙලාවට ක්‍රියාත්මකයි සමහර වෙලාවට නැහැ. අන්න බලන්න තමන් විග්‍රහ කරගත්තොත් ඇයි එහෙම නැත්තේ කියලා බලාගන්න අපිට පුළුවන් වෙනවා. මේ කතා කරන්නේ එතකොට අභිධර්මයේ තුල කා ගැනද? මං ගැන කතා කරන්නේ. නේද? එහෙනම් මගේ සිත ගැන කතා කරන්නේ. හරි. ඒ වගේම තමයි සම්මා කම්මන්ත කිව්වහම ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානෙන් වැළකීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම. මේ වැළකීම සඳහාත් මගේ සිතෙන් මට එවන බලය නේද? ඒ වැලකීම සඳහා සිත් උපදවන්නේ සිතක් ඉපදුන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහනේ. නේද? ඒවා වළක්වන සිත උපත්වන්නේ ඔන්නේ සම්මා කම්මන්ත කියන චෛතසිකයෙන් එන්නේ චෛතසික ය මිශ්‍ර වෙලා තමයි මේ හිත උපදින්නේ. ඊළඟට සම්මා ආජීව කියන්නේ ජීවත් වීම සඳහා කුහනාලපනා ආදී වැරදි අකුසල් සිදු නොකිරීම වැරදි කරලා වැරදි විදිහට අනුන් රවට්ටලා තමන්ගේ ජීවිතාව ගෙනියන්න ඈත් වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය තුන තමයි විරති චෛතසික තුන වශයෙන් සඳහන් කරන්නේ. හරිද? එතකොට මේ විරතිය ඇති වෙන්න හේතු වෙන කාරණා තුනක් සඳහන් වෙනවා. සම්පatti විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියලා. හරිද? ඒ කියන්නේ මේ මේ විරති ඇති වෙන්නේ මෙන්න මෙහෙම. එක්කෝ ඒ කියන්නේ ඒක කියනකොට තේරෙන්නේ සම්පත් විරතය කියන්නේ පාපේ දෝෂය. අද අපෝ පව් කරන්න හොඳ නෑ සමහර අයට පව් කරවුවට කමන්නේ පව් කරන්න හොඳ නෑ කියන සිතුවිල්ල නෑ සමහර අයට තියෙනවා පාපේ දෝෂේ පව් කරන්න හොඳ නෑ එතකොට මේ පව් කරේ පව් කරොත් එහෙම අපාය උපදිනවා ඒවා නරක වැඩ කියලා සාමාන්‍ය ප්‍රාථමික වශයෙන් ඒකට කියනවා සම්පatti විරතිය ඒ එන්නේ ඒ වගේ අදහස් ඒ වගේ සිත් පහළ වෙනවා එයාගේ දැනුමේ හැටියට හරිද ඒක වෙන්නේ එයාගේ දැනුමේ හැටියට ඊළඟට සමාදාන විරතිය. ඒ තමයි නෑ නෑ මම මේ සීලය රකින්න ඕන සීලයෙන් මට මහා මහා ආනිසංසයක් ලැබෙනවා මේක නිවන් දකින්න හේතු වෙනවා අන්න ඒ වගේ සමාදන් වෙලා මම කොහොම හරි අදිෂ්ඨාන ශක්තියත් එතකොට එතෙන්ට යදෙනවා එහෙම වෙලා මොකද කරන්නේ මම කොහොම හරි මේ සීලය ආරක්ෂා කරනවා කියලා දැඩිව සිත් පහල කරගත්ත කට්ටියට අන්න ප්‍රාණඝාත කරන්න හදනකොට ඒක වළක්වන සිතුවිලි පහල වෙනවා හරිද එතකොට තමයි අපි මధుරයෙක් මරන්න ගියාම ඔන්න ආකාර දෙකේම වෙනවා සමහර අයට අප්පෝ පව් කරන්න හොඳ නැහැ. එතකොට විපාක තියෙනවා කියලා නැවතිලා. තව කෙනෙක් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අර සමාදන් වෙච්ච එක මතක් වෙලා ඒ මතක් වෙන්න හේතු වෙන්නේ ඔය කියන විරති චෛතසිකය. වැළක්වීමේ සිත් පහල කරන සමාදාන විරතිය. ඊළඟට තමයි සමුච්ඡේද විරතිය. සමුච්ඡේද විරතිය කියන්නේ අවබෝධයක් ඇති වෙච්ච හින්දා දැන් ප්‍රාණඝාත සිතුවිලි එන්නෙම නැහැ. හරිද? එන්නෙම නැහැ ප්‍රාණඝාත සිතුවිලි. හරිද? මේක මම නිකන් උදාහරණයකින් කියනනම් අපි කවුරු හරි නරක මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා කවුරු හරි කෙනෙක් ගැන. කවුරු හරි කෙනෙක් ගැන නරක මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් මට එයාට බයින්ද සිතුවිලි පහළ වෙනවා, ගහන්න සිතුවිලි පහළ වෙනවා. හරිද? එක්කෙනෙක් තීරණය කරනවා එයා නරක වුණාට කමක් නැහැ, බයින් එක ගහන එක හොඳ නැහැනේ. හරිද? ඒක දෝෂ සහිතයි. කියන සිතුවිල්ල එයාට තියෙන හින්දා එයා අරයට ගහන්නේ නැහැ. දැන් ගහන එක වළක්වන අවස්ථාව මම කියන්නේ. අර ගහන එක හොඳ නැහැ. බයින එක හොඳ නැහැ. ඒ ඒ ගහන එක හොඳ නැතිද බයින එක හොඳ නැතිද මම එහෙම කරන්නේ නැහැ කියලා. තව කෙනෙක් තීරණයක් අරන් ඉන්නවා මම කවදාකවත් කාටවත් ගහන්නේ බලින්නේ නැහැ. ආන් ඒකින්ද එයාට සිතුවිල්ලක් උපදිනවා ගහන එක වළක්වන. ඒ දෙක වෙනස් නේද? නේද? එතකොට පළවෙනි එක හරියට නිකන් සම්පත් ඉදිරිය තිය වගේ. ඒ කියන්නේ මොකද මම මෙයාට ගහන එක හොඳ නෑ. නේද? කෙනෙකුට ගහන එක හොඳ නෑ. ඒක ඕනේ නෑ. ගහමින් වැඩිම හොඳ නෑ කියලා. එතකොට ඒ හොඳ ඒ ඒකේ දෝෂේ හිතලා තමයි නේද? ඒක වුණාම මෙහෙම වෙනවා කියලා. ඒකේ දෝෂේ ඒකේ දෝෂේ හිතෙන්නේ නැහැ කියලා තමයි මේ ඒකට කියන සම්පatti විරතිය. තව කෙනෙක් කිසිම කෙනෙකුට මම ගහන්නේ බනින්නේ නැහැ කියලා ඒක එතකොට සමාදාන වගේ හරිනේ. අපි ඒ වගේ ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තාදාන කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා අන්න ඒකට කියනවා සමාදාන විරති කියලා. තව කෙනෙක් අරයා හොඳ නැති කෙනෙක් කියලා අර දෙන්න හිතාන් හිටියේ මෙයා හොඳ කෙනෙක් කියලා දැනගෙන. හරිද? එයා අනිවාර්යයෙන්ම කිසිම වැරද්දක් නොකරලා මම මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියෙන්නේ මෙයා නරක කෙනෙක් කියලා. හැබැයි මෙයා තරම් හොඳ කෙනෙක් නෑ මටයි වැරදීම වෙලා තියෙන්නේ කියලා දැනගෙන. දැන් එයාට බලෙන්වත් ගහන්න හිතුවේ නේද? අන්න ඒ වගේ. අය සමුච්ඡේද විරති කියන්නේ වගේ බලෙන්වත් එන්නේ නෑ. එයාට පාලනය කරන්න දෙයක් නෑ, දෝෂ සලකන්න දෙයක් නෑ, සමාදම් වෙන්න දෙයක් නෑ. ඇයි? එන්නේ නෑ. හරිද? සමාදම් වෙන්න දෙයක් නෑ. ඇයි ගහන්න කියන සිතුවිලි එන්නේ? එන්නේ නෑ. දෝෂ සලකන්න දෙයක් නෑ. ඇයි එන්නේ නෑ? වැරකිලා. අන්න ඒකට කියනවා සමුච්ඡේද විරතිය කියලා. වැරදි කරන්න සිතුවිලි එන්නේ නෑ. කාටද? සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට. හරිද? ඒක කියන්නේ සමුච්ඡේද විරතිය කියලා. එහෙනම් මොනවද? සම්පත්‍ති විරතිය, සමාදාන විරතිය, සමුත්තේද විරතිය. ඉතින් මේවා කොයි තැන් වලටද යෙදෙන්නේ කියලා අපි ඊට පස්සේ සාකච්ඡා කරනවා කොහොමද යෙදෙන්නේ යෙදෙන සිත් මොනවද? දැන් මේ කියන්නේ චෛතසික ධර්මයන් ටික ඒකේ ලක්ෂණ මේ කියන්නේ. එතකොට අපිට කොයි කොයි සිත්වලද සිත් ගැන විග්‍රහ කරනකොට කොයි කොයි සිත්වලද මේවා යෙදෙන්නේ? ඊළඟට මේවා යෙදෙන සිත් වගේම ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද? එතකොට දැන් ඔන්න මූලික අරමුණ පැහැදිලි. ඔය අරමුණ සහ ඔය ක්‍රියාකාරීත්වයන් ගැන හිතේ තියාගෙන චෛතසික ටික වෙන් කරගන්න සිත් ටික වෙන් කරගෙන ඔළුවේ හොඳට රැඳෙන විදිහට කියනකොටම හැඳෙන විදිහට හදාගන්න ඕන අර chart එක හදාගත්තාම හිතෙන්ම ඒක බෙදා ගන්න ලේසි කොතෙන්ද පයින්නේ කියලා. එතකොට අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම හිතන්නේ ඊළඟ දවස් දෙකක් තුනක් යයි තව සිත් ටික කතා කරලා ඉවර කරන්න. ඊට පස්සේ සමහර අයට වැඩේ නවත්තන්න වෙනවා. හරිද? එතෙන්ට එනකන් ඉගෙන ගත්තා. ඒ වෙනකොට කටපාඩම් කරගෙන ඒ ඒ සංකල්ප ටික හරියට හදාගෙන වගුව හිතෙන් මනසේ ඇඳගත්තේ නැත්නම් එතනින් එහාට යන්න බෑ. ඊට පස්සේ කරන් තියෙන අනේ මන් දන්නේ අද අභිධර්ම පන්තිය තියෙන්නේ. අද මට අහන්න දෙයක් අහගෙන ඉන්න දෙයක් නෑ. මං නැගිටලා යනවා කියලා යන්න කැමතිනම් ඉරිදා විවේකී ඉරිදා දවසේ මේ කරන පාඩමෙන් අයින් වෙන්න කැමතිනම් ඔය කටපාඩම් කරන එක කරන්න එපා. හරිද? මම ඒක කිව්වේ මේ සටහන් කුස්සියේ කාර්යාල කාමරේ නේද? ගහලා තියාගන්න කියලා කටපාඩම් කරගන්න. නේද? දරුවන්ට ඒක අපිටත් හොඳයිනේ. අපිත් නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි. ළමයි ආවර්තිතවගෝ පාඩම් කරනවා. අපි අපි දරුවවගෝ පාඩම් කරනවා. නේද? හ්ම් එතකොට අම්මත් අධ්‍යාපනය කරන කෙනෙක් හොඳ හොඳයි ඒක නේද ළමයින්ට වටිනාකම උත් වෙනවා අපිට තේරෙන්නේ අම්මට තේරෙන්නේ නැති දේවල් අපි අපි මෙහෙ බෝඩ් ගහගෙන ඉන්නවා කාමරේ අපිට තේරෙන්නේ නැති දේවල් නේද ගැඹුරු දේවල් වගේ කන්න අම්මා නේද අන්න අම්මා එහාර පැත්තේ එහෙම කරන් ඉන්නවා ඉතින් හොඳයි එතකොට පොඩි ඩිමාන්ඩ් එකක් තියෙනවා නේද හොඳයි එහෙනම් ඒ තමයි විරුද්ධ චෛතසික තුන ඊට පස්සේ ප්‍රඥා කියලා කියන්නේ මේ මේ මොකද අප්‍රමන්න චෛතසිකය කියලා කියන්නේ කරුණා සහ මුදිතා දෙක අප්‍රමඤ්ඤා කියලා කියනවා ඒ කියන්නේ සීමාවක් නැතුව සීමාවක් නැතුව යෙදෙන බැවින් කියලා ඒක තේරුම අප්‍රමාණ වූ සත්‍යයන් කෙරෙහි පවත්නා බැවින් කොහොමද මේක වෙන්නේ මේ අප්‍රමාණ වූ සත්‍යයන් කෙරෙහි එකසිතක් පවතින්නේ කොහොමද හරි මේක හැදෙන හැටි ගැන මම කියන්නම් මේක හැදෙන හැටි මේ සිතක් සකස් වෙන හැටි සිතේ ස්වභාවය තමයි ස උපනීසෝස පරික්කාරෝ කියලා කියන්නේ ඒ කියන්නේ එකතු වෙනවා හේතු වෙනවා එකතු වෙනවා හේතු වෙනවා එකතු වෙනවා කියන එක මේ බලන්න මම මට අපි හිතමු මිතුරුකමක් කියලා යාළුකමක් යාළුකමක් කියන එක මට එක යාළුවෙක් කෙරෙහි ඇති වෙනවා ඒ කියන්නේ මට කවුරු හරි කෙනෙක් කෙරෙහි යාළුකමක් ඇති වෙනවා දැන් අපි හිතමුකෝ 50ක් විතර ඉන්නවා මගෙත් එක්ක කොහේ හරි මොකක් හරි ගමනක් ගිහිල්ලා කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ අර කොහෙන් හරි මොකක් හරි රාජකාරි මට්ටමේ ගමනක් යනවා කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ. දැන් මම ඉතින්ලා මට හම්බෙච්ච කෙනත් එක්ක මම ඔහෙ කතා කර කර ඉන්නවා බලනකොට බොහොම ගැළපෙන සිත් සිත් තියෙනවා. අදහස් හොඳයි. දැන් මට යාළුකමක් ඇති වෙනවා. එහෙනම් දෙවෙනියත් එක්ක මම කතා කරනවා. දැන් දෙන්නෙක් එක්ක කතා කරනවා දෙන්නම බොහොම හොඳයි. දැන් මට ඉස්සෙල්ලා මෙයා ගැන මිත්‍රත්වයක් ඇති වුණා. ඊළඟට දෙවෙනි එක කෙනා ගැන මිත්‍රත්වයක් ඇති වුණා. දැන් මට දෙන්නම හොඳයි කියලා එක සිතක් එනවද නැද්ද? එක සිතකින් මං මට දැනෙනවා දෙන්නම හොඳයි නේද? එහෙනම් දැන් මේ මොකද උනේ? දෙන්නේකට මගේ හිත යෙදුණා නේද? දැන් ඊළඟට තුන්වෙනි එකනත් එක්ක කතා කරනවා. ආ එයා ගැනත් මට මිත්‍රත්වයක් ඇති වෙනවා. දැන් තුන් දෙනා ගැන එහෙම ඊට පස්සේ එක සිතක්. දහ දෙනෙක් එක්ක කතා කරනවා. දහ දෙනා ගැනම මට මිත්‍රත්වයක් වෙනවා. එහෙනම් මේ මිත්‍රත්වය දැන් මගේ අතින් 10 දෙනෙකුට යෙදිලා. නේද? 10 දෙනාම කියන්නේ වෙන වෙනම නෙවෙයි 10 දෙනාම අරමුණු කරන එක හිතක් පහළ වෙනවා මිත් සත්‍යයේ හිත. තේරෙනවද කෙනෙක්? හරිද? එහෙම වෙනව නේද නිකම්ම? හැබැයි ඒකෙනත් එක කතා කරන්න ඕනේ නැත්තම් බෑ. නේද? නිකම් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ අපි ලෝකයේ සත්වයෙන් විඳින දුක් ගැන වෙනෙහි කරපුවාම හරිද? අනේ මේ සත්වයින්ට මේ දුක් ලැබෙන්න එපා කියලා ඉතින්ලාම ගෙදර අය ගැන සිත් පහල වෙනවා ඊට පස්සේ ගෙවල් ටික ඔක්කොම එකතු වෙච්ච ගමේ අය ගැන මෛත්‍රී සිතක් පහල වෙනවා ඊට පස්සේ ගම් ඔක්කොම එකතු වෙච්ච රටේ ඔක්කොම අරමුණු වෙලා මෛත්‍රී සිතක් පහල අප්‍රමාණව යෙදෙන ස්වභාවයක් තියෙනවා ඒ විදිහට තමයි මේ සිත කොට නැගෙන්නේ තේරෙනවද ඔතන ඇත්තටම කරුණා මුදිතා කියලා තිබුණට ඔතෙන්ට තව එනවා මෛත්‍රිය සහ උපේක්ෂාව කියන දෙකම හරිද සතර බ්‍රහ්ම විහරණයම එනවා. නමුත් මෛත්‍රිය ගැන අදෝෂ චිත්තය, අදෝෂ චෛතසිකය ගැන කතා කරනකොට මෛත්‍රිය තමයි එතන යෙදෙන්නේ. දේශයට ප්‍රතිවිරුද්ධ චෛතසික. ඊළඟට අපි මතකදී කතා ගියේ ඉරිදා කතා කරා తත්‍ර මජ්ජතා කියලා. ඒ කියලා කියන්නේ හැම දෙයක්ම එක පැත්තකට එහාට යන්නේ නැතුව හද සමතුලිතතාවයකින් යුක්තව හිත්‍ය ඒ සමතුලිතතාවය સિદ્ધ කරන චෛතසිකයකට කිව්වා තත්‍ර මජ්ජතා කියලා. ඒ කියන්නේ එකක් වැඩි වෙන්නේ නැතුව අනික වැඩි වෙන්නේ නැතුව මොකක් හරි. එතකොට අන්න එහෙනම් ඒකට කියන ඒක ඒකය දෙනවා උපේක්ෂාව කියන්නේ. එතකොට ඒ දෙකත් අප්‍රමාණ චෛතසිකම තමයි. නමුත් ඒ දෙක කලින් අර සෝබන සාධාරණ කොට වැටිච්ච හින්දා මෙතෙන්ට ගන්න මේ දෙක විතරයි. එතකොට මෙතන තියෙන්නේ කරුණාව සහ මුදිතාව කියන චෛතසිකයන් දෙක. ඒතර කරුණාව කියලා කියන්නේ දුක් විඳින්නෙක් දැක්කහම සාමාන්‍යයෙන් අපි දුක් විඳින්නෙක් දැක්කහම සිතෙහි උපදින අනුකම්පා ස්වභාවය එයාගේ දුක් දුර වේවා කියන ඇතුළෙන්ම උපදින කැමැත්ත මෙයාගේ දුක් දුර වේවා කියලා ඇතුළෙන්ම උපදින කැමැත්තට කියනවා කරුණාව කියලා ඒ කැමැත්ත තමයි ඒකේ ලක්ෂණය ඒ කියන්නේ දුක් විඳින සත්වය තමයි මේ කරුණාවට නිමිති වෙන්නේ එතන දුක් විඳින සත්වයන්ව කෙරෙහි දුක් නැති කිරීම සඳහා ඇති වෙන අවශ්‍යතාවය ඒ කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒක ඇතුලෙන් උපදින්න ඕන හැමෝටම එහෙම උපදිනවද? නෑ. ඒ චෛත්‍යකයේ යෙදුනොත් තමයි ඊට අදාළ සිත පහළ වෙන්නේ. හරිද? එතකොට මුදිතාව කියන්නේ අරක දුක් විඳින්නෙකු දැකලා ඇති වෙන එකක් මේක සුව විඳින්නෙකු දැකලා සිතේ ඇති වෙන සතුට ස්වභාවය. දුක් විඳින්නෙකු දැක ඇති වෙන දුක් නැති වේවා කියන කරුණාව ඒක සුව විඳින්නෙකු දැකලා ඒ සුව විඳින්නා කෙරෙහි අනේ කොච්චර දෙයක්ද කියලා අනුන්ගේ සම්පත් හරියට නිකන් අර අනුමෝදන් කරගන්නවා වාගේ ලක්ෂණයක් තියෙන අන්න ඒ සුව විඳින සත්වයෝ දැකලා තමයි කරුණාවට ඒ සුව විඳින සත්වයෝ තමයි කරුණාවට නිමිත්ත අරමුණ වෙන්නේ සුව විඳින අය දැක්කොත් තමයි කරුණා මුදිතාව උපදින්නේ දුක් විඳින අය දැක්කම තමයි කරුණාව උපදින්නේ. ඒ කියන්නේ එතකොට දෙකම උපදින අය ඉන්න එක පැත්තකින් එයා සැප විඳිනවා එක පැත්තකින් එයා දුක් විඳිනවා සමහර අය. එතකොට අපි හරි අධ්‍යා බල ඒ සැප ගැන අපි සතුට වෙන අතර වාරේ අර අර දුක් ගැන දුක් වෙනවා නේද? එතකොට කරුණාව මුදිතාව දුක් විඳින සත්වයෝ දැක දුක් විඳින සත්වයෝ දැක දේශපාලඥයෝ නේද? කරුණාව උපදිති නේද? ඒක තමයි නේද ළමයින්ට වාක්‍ය හදන්න දෙනවනේ වචන දාලා. නේද? ඒ වාක්‍ය හදන්න හොඳයි. නේද? ඒ භාෂාව ඉගෙන ගන්න වාක්‍ය හදන්න දෙනවා අභ්‍යාස. දැන් අභ්‍යාස වලට තමයි මේක නේද? ඔව් ලොකු කරුණාවක් උපදිනවා. නේද? කොයි කාලෙටද? ඡන්ද කිප්පෙන කාලෙට ලොකු කරුණාවක් උපදිනවා. ඉතින් ඒ වගේ මේ මතක තියාගන්න ඕන අපි කරුණාව සහ මුදිතාව කියන්නේ අපමණ්‍ය කොටට වැටෙන චෛතසිකය. හරි. එහෙනම් දැන් ඒකට දෙකයි අරකට තුනයි. එහෙනම් දැන් එතකොට ඔය ඉගෙන ගත්තාම නිකම් මතක හිටිනවා. එහෙනම් අවසාන එක චෛතසික විග්‍රහයේ ප්‍රඥාව. අවසාන එක ප්‍රඥාව. ප්‍රඥා චෛතසිකය කියන්නේ මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව අනිත්‍ය ආදී ආකාරයෙන් ඒ කියන්නේ සත්‍ය ඇත්ත ඇති සැටියෙන් ඒ අරමුණ දැන ගැනීම අරමුණෙහි සත්‍ය දැන ගැනීම සඳහා යෙදෙන මහා බල සම්පන්න කුසල චෛතසිකයක් තමයි කියන්නේ අරමුණ වැහෙන්නේ අරමුණේ ඇත්ත දැන් අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ත්‍රිලක්ෂණය වටහලා දෙන ඉතින් කලින් පුහුණු කරලා තියෙන්න ඕනේ මේ මේවා යෙදෙන්න නේද ත්‍රිලක්ෂණය වටහලා දෙන චෛතසිකයට කියනවා ප්‍රඥාසද එයා කරන්න යන්නේ වැඩි. ඉතින් හැමතැනම මේ දේ සර්වචිත්ත වේදනවද? නෑ සමහර දේවල් වලදී පැත්තකවත් නෑ. නේද? ඒ කියන්නේ ප්‍රඥාව චුට්ටක්වත් තියදිලා මිශ්‍ර වෙලා නෑ. නේද? එහෙනම් අන්න එහෙම අපි තේරුම් ගන්න ඕන අනිත්‍ය ආදී ආකාරයෙන් සත්‍ය తত্ত্বයෙන් අරමුණ දැනගන්නේ ප්‍රඥාව. එතකොට ඒකටම කියනවා අමෝහය කියලා, විද්‍යාව කියලා කියනවා. එහෙම කියනවා. ඉතින් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ හරියට නිකන් මණිකක් දැක්කහම මණික් ගැන ප්‍රවීණත්වයක් තියෙන පුද්ගලයෙක්. හරිද? දැන් බලන්න ලදරියෙකුට මණිකක් දැක්කහම පොඩි වෙනසක් දැනෙනවා. පහට විතරක් වෙනසක් දැනෙනවා. යටින් ටිකක් වෙලා අතේ තියාගෙන ඉඳලා අල්ල පොලිය ගහලා දානවා. අන්ධයෙක් මණිකක් දැක්කොත් දකින්නෙම නෑ. යාට ඉතින් පෑගුණොත් මැනිකක් අනිත් ගල් පෑගුණත් එකයි මැනිකක් පෑගුණත් එකයි යාට කිසිම වෙනසක් නෑ. ලදරුවෙකුට මැනිකක් හම්බුනොත් වෙනසක් තියෙනවා. ඉක්මනට ඒක ඇදලා ගනි. හැබැයි ටික වෙලාවකින් අල්ල පොලේ ගහනවා. නේද? එතකොට ලදරුවෙක් නොවන වැඩිහිටි පුරුෂයෙකුට මැනිකක් හම්බුනොත් එයාට මේක වටින දෙයක් කියලා තේරෙනවා. හැබැයි කොච්චර හරියටම වටිනවද කියලා මනසින් එන්නේ නැහැ. එයාව ඕන රවට්ටන්න පුළුවන් කාට හරි. හරි එයා කියනවා මේක පොඩි වටිනාකමක් තියෙන ඕක මට දෙන්න මම මේ ගාන දෙන්නම් ඊටත් වැඩිය දෙන්නම් කියලා රවට්ට ගන්න පුළුවන්. අන්න බලන්න මේ ප්‍රඥාවද නෑ. එතන ප්‍රඥාව නෑ දැන ගැනීම දැන ගැනීම තියනවා. ඒකේ ලක්ෂණත් තේරුම් ගන්නවා නේද? ඒ කියන්නේ මේක මෙහෙම මැණිකක් කියලා තේරුම් ගන්නවා. මේක වටින දෙයක් කියලා තේරුම් ගන්නවා. හැබැයි අවබෝධ වෙන්නේ නෑ. අන්න ප්‍රඥාව තියෙන කෙනාට මැණික් පිළිබඳ හදාarලා තියෙන කෙනාට මේ මැනික දැක්ක ගමන් මේක මෙච්චරක් වටිනවා මේක මේ මේ જાතියක් මේක මේ જાතියක් මේ જાතියක් කියලා අදහසක් වෙනවා. අන්න ඒ වගේ අරමුණෙහි සත්‍ය ස්වභාවය දකින කෘත්‍ය સિદ્ધ කරන්නේ ඒ කියන්නේ උතන මැනික් ගැන නෙවෙයි මම කිව්වේ මේ ලෝකයේ තියෙන දේවල් වල තියෙන මෙහෙම බලනකොට මේකේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය කියලා කියන අරමුණේ සත්‍ය දකින සත්‍ය තේරෙන කෘත්‍ය සිදු කරන්න චෛතසිකය කියනවා ප්‍රඥා චෛතසිකය කියලා හරිද? එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ චෛතසික කතාවේ තේරුම. චෛතසික කතාව මෙතනින් අපි දැන් නිමාවටපත් කරා. දැන් තේරුණා චෛතසික 52යි. දැන් ළමයි ටික තෝරගත්තා. දැන් ළමයි ටිකව අහුවෙන කම්පැනි තමයි දැන් හොයාගන්න ඕනේ. ළමයි ටික තියෙන ළමයි ටික ගැන දන්න ළමයි ටික තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ ළමයි කොයි කොයි සමිති වලටද යෙදලා තියෙන එක දැන් සමිති ටික ගැන විස්තර කරගන්නයි යන්නේ. ඒ කියන්නේ සිත් ටික ගැන. නේද? සමිති 120කට මේ ළමයි 50 දෙන්න මාරුවේ මාරුවට දාන්න ඕන දැන්. හරි? එහෙනම් සිත් කීයද 121යි. මේ සිත් අපි භූමි වශයෙන් කොටස් හතරකට බෙදුවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. දැන් ආයෙ මතක් කරගන්න වෙනවා මේ ටික. සිත් 121යි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. එතකොට කාමාවචර සිත් ආයසරයක් කොටස් තුනකට බෙදුවා. අර ඉස්සෙල්ලා වගේමයි අපි මතක තියාගන්න ওই විදිහට කතා කරා විතර කලින් දැන් මේක හතරයි නේද? හතරයි දැන් අපි ආවා කාමාවචර සිත්. ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ ටික ගැන. කාමාවචර භූමිය ගැන අපි කතා කරා. ඒවා ගැන තේරුම් කරගත්තා. මේක ගැන කතා කරන්නේ මේක කොටස් තුනකට බෙදෙනවා. මොනවද කොටස් තුන? එකක් කුසල පක්ෂය, අනිත් එක අකුසල පක්ෂය හරිද? එතකොට කුසල අකුසල දෙකයි. ඔන්න කුසල පක්ෂයට අකුසල පක්ෂයට අකුසල කිව්වා. ඉස්සෙල්ලා වගේම කුසල පක්ෂයට ශෝබන කිව්වා. ඔන්න තව එකක් මේකදී අපිට හම්බ වෙනවා අහේතුක කියලා. හරිද? අහේතුක කියලා. එතකොට කාමාවචර අකුසලයන් කාමාවචර ශෝබන කාමාවචර අහේතුක කියලා. හරිද? දැන් අකුසල ටික අරගෙන ආය කොටස් තුනකට බෙදෙනවා. ලෝභ, දේශ, මොහ මේ සිත් ගැනයි කතා කරන්නේ. හරිද? එහෙනම් ඔන්න දැන් අපි එනවා එක තැනකට සිත්ම 120න් මේක බෙදෙනවා කොටස් හතරකට. අපි නැවතුනේ කාමාවචර පැත්තේ. ඊට පස්සේ කාමාවචර එක ආයතරයක් අපි බෙදුවා කොටස් තුනකට අකුසල, අහේතුක, සෝබන කියලා. අකුසල ටික බෙදෙන ආයතරයක් තුනකට අකුසල ටික තුනකට බෙදෙනවා මොනවද? ලෝභ, දේශ, මෝහ කියලා. හරි. දැන් එහෙනම් එහෙම මතක තියාගෙන යන් නැත්තම් ඔක්කොම පැටලෙන හින්දා ඔකත් මම කටපාඩම් කරන විදිහකුත් කියලා දුන්නා. නමුත් කමක් නැහැ අපි මෙහෙම යන්. දැනට මතක තියාගන්න කාමාවචර සිත් 54යි. හරිද? ඒකත් මතක තියාගන්න ටිකක් ලේසියි. චෛතසිකරම් 52යි. නේද? එතකොට මේක 50 හතරයි. ඒ වගේ ක්‍රමයකින් හරි මතක තියාගන්න මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න ඔබ මතක තියාගන්න හැම වෙලේම. කාමාවචර සිත් 54යි. දැන් මේ සිත් පිළිබඳව ඉපදිය හැකි සිත් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපිට මේක තේරෙනවා මොකක්ද සිද්ධිය කියලා. අකුසලයක් නම් ඒක ලෝභ වෙන්න ඕනේ, දේශ වෙන්න ඕනේ, මෝහ වෙන්න ඕනේ. හරි? එතකොට බලන්න ලෝභ එතකොට එහෙනම් ලෝභසිත ඇතිවිය හැකි ආකාර, දේශසිත ඇතිවිය හැකි ආකාර සහ මෝහසිත ඇතිවිය හැකි ආකාර පිළිබඳව අපේ අවධානය දැන් අපි යොමු කරගන්න ඕනේ. එහෙම නේද? එතකොට මේක දැනගන්නකොට අපි දැනගත යුතුව තියෙනවා සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒ වගේම දිට්ඨිගත සංප්‍රයුක්ත කියන්නේ මොකක්ද කියලා. අපි ගැන කතා කරා ඒ ටික. මම ඕන කෙටියෙන් ඒ ටික අකුසල් සිත් කියලා කෙටියෙන් අපි සාකච්ඡා කරගෙන යන ඉක්මනට අකුසල් සිත් කියලා අපි කතා කරේ. ඔය කලින් කතා කරපු හින්දා මම මේ කෙටියෙන් මතක් කරනවා. බලන්න අභිධර්මයේ කතා කරනකොට අපිට පහසුවක් වෙන හැටි. අකුසල් සිත් කියලා කියන්නේ යමකුගේ సంతානයේ ඇති වුනොත් අනාගතයේදී අනිෂ්ට විපාක ඇති කරවන්නා වූ සිත්. ඒක තමයි අකුසල්. අකුසල් කිව්වහම ඒ කියන්නේ ලෝභය අනිෂ්ඨ විපාක ඇති කරනවා, දේශය අනිෂ්ඨ විපාක ඇති කරනවා, මෝහය අනිෂ්ඨ විපාක ඇති කරනවා. එහෙනම් යමෙක්ගේ సంతානේ ඇති වුණොත් අනිෂ්ඨ විපාක ඇති කරන්නා වූ සිත්වලට කියනවා අකුසල් සිත් කියලා. ලෝභ මූල සිත කියලා කියන්නේ මේ දේ හොඳයි, මේ දේ මිහිරි වශයෙන් අලුම් කරන ස්වභාවයේ තියෙන සිත්. හරිද? ලෝභ මූල සිත් කියන්නේ මේ දේ හොඳයි, මේ දේ මිහිරි කියලා අලුම් කරන ස්වභාවයේ තියෙන සිත ඒ කියන්නේ යමක් දැක්කහම ඒකේ හැලුම් කරන ගතිය. දේශමූල කියන්නේ ඒ සිතට එන අරමුණ ගන්නකොට ඒ ගන්න අරමුණත් එක්ක විරුද්ධ වෙන නොකමැති වෙන ස්වභාවයේ ඇති වෙන සිත් එක. කැමති නැති සිත්. ඒකට කියනවා දේශමූල සිත් කියලා. මෝහමූල සිත් කියන්නේ යම් කිසි කාරණාවක් ගැන මෙනෙහි කරනකොට ඒ කාරණාව දැනගන්න බැරි වෙන විදිහට වහන ඇත්ත වහන සිතේ සිතෙන්ම ඇත්ත වහනවා. හරි ඇත්ත වහන් කරන සිත් ඇත්ත එළියට දෙන්නේ නැති සිත් වලට කියන මෝහ ඊළඟට සෝමනස්ස වේදනාවෙන් මානසික සුඛ වේදනාවට කියනවා සෝමනස්ස කියලා. ඒතර මනසින් සැපයක් ඇති වෙන සිත්. ඒවට කියනවා සෝමනස්ස සහගත සිත් කියලා. ඊළඟට දෝමනස්ස වේදනාවෙන් යුක්තයි නම් ඒ කියන්නේ අරමුණේ නරක ගතියම පේන නරක ගතිය ආස්වාද කරන ස්වභාවයකට කියනවා දෝමනස්ස සහගත කියලා. ඊළඟට කර්මඵල විශ්වාස කරන්නේ නැති ඒව තේරෙන්නේ නැති තේරෙන්නේ නැති භාවයටපත් වෙලා තියෙන කර්මඵලය ගැන තේරෙන්නේ නැහැ ඒක විශ්වාස කරන්නේ නැහැ ඒවට කියන ditthිගත සම්ප්‍රයුක්ත කියලා. ඊළඟට උපේක්ෂා වේදනාවෙන් යුක්ත නම් යම් සිතක් ඒකට කියන උපේක්ෂා සහගත කියලා. ඊළඟට තව විශේෂ සිත් જાතියක් තියෙනවා ඒ තමයි ඒ කියන්නේ මේ මේ එතකොට මේ අනුව මේවා බෙදන්න පුළුවන් අපිට. හරිද? දැන් මම මේ වේගෙන් කියන්නේ ඔය ටික අපි ඔය ටික කලින් කතා කරා අනිත් එක පොතක් පතක් අරගෙන දැන් අපිට කොහොමද මේ විග්‍රහය කරන්න ඕනේ ඊළඟ දවසේ පොතක් පතක් අරගෙන හොඳට බලා ගන්න ඕනේ චිත් විග්‍රහය කරන්න ඉස්සෙල්ලා මේ ටික හොඳට අසංකාරික කියලා කියන්නේ කිසිවෙක්ගේ මෙහෙවීමකින් උත්සාහයකින් නැතුව උපදින තියුණු උපදින ස්ථාසංකාරකයක් කාගේවත් උත්සාහයක් නැහැ හරි අපි කතා කරමු මේක පස්සේ තේරේ නමුත් එන්නේ ඒකට කියනවා අසංකාරික ස්වභාවයේ තියෙන සිත් කියලා ඊළඟට ඒකෙම විරුද්ධ එක තමයි අන් අයගේ තල්ලුවක්. දැන් මට කවුරු හරි යන්න යන්න යන්න යන්න මේ වැඩේ කරන්න කියලා තල්ලුවක් දැමීම නිසා කරන ඒ තල්ලුව තමයි හේතු වෙන්නේ. හරිද? ඒකට කියනවා ඒ සිත උපදින්න හේතු වෙන්නේ කාගේ හරි තල්ලුවක්. තල්ලුවක් නැතුව සමහර අය ප්‍රාණඝාත කරන්නේ කාගේ හරි තල්ලුවක් හින්දා. සමහර අය ප්‍රාණඝාත කරන්නේ තමන්ගේම හිතේ උපදින අදහසින් හින්දා. ඒ වගේ අන්න ඒ තල්ලුවක් අන් අයගේ මෙහෙයවීමක් හෝ උත්සාහ කිරීමකින් ඇති වෙනවා නම් ඒකට සසංකාරය කියලා කියනවා. ඊළඟට අරමුණේ හැප්පෙන ගතිය තියෙනවා නම් හරිද අරමුණත් එක්ක ගැටෙන ගතිය තියෙනවා නම් අන්න ඒකට කියනවා පටිඝ සම්ප්‍රයුක්ත කියලා. ඊළඟට යම්කිසි සිතක් උපදිනකොට ඒ සිත තුළින් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන අතීත අනාගතය ගැන පටිච්චසම්පාදය ගැන ඒ වගේ බුද්ධ ආදී අටතන ගැන ඇතිවෙන සැකය සහිත උපදිනවා. ඒකට කියනවා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත කියලා. ඊළඟ නොසන්සුන්කම, උද්දච්චකම, ආදී සිත එක අරමුණක නොපිරිලා තියෙන කලබල ගතිය. අන්න ඒකට කියනවා උද්දච්ච සංප්‍රයුක්ත කියලා. අරකට කියනවා විචිකිච්ඡා සංප්‍රයුක්ත කියලා. ඒ කියන්නේ මොකද්ද මේ බුද්ධ ආදී අටතන ගැන සැකේ අර නොසන්සුන්කම තියෙන සිතට කියනවා උද්දච්ච සංප්‍රයුක්ත කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි සිත් ඊට අමතරව තියෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ ආදී වශයෙන් තියෙන දෙපස් විඤ්ඤාණ ටික තියෙනවා. ඒවටත් කියනවා සිත් කියලා. ඊට පස්සේ මේ මේ පංච විඥානයන් චක්කු සෝත ගාන ජීවයා කාය කියලා කියන මේ පංච විඥානයන් විසින් දකින අහන ආග්‍රහණය කරන ආස්වාද කරන ස්පර්ශ කරන ඒ සියලුම අරමුණු පිළිගන්නා වූ සිතක් පහළ වෙනවා. ඒකට කියනවා සම්පටිච්ඡන සිත කියලා. ඊට පස්සේ මේ පිළිගත් සිත ඒ පිළිගත්තට පස්සේ ඒ අරමුණ හොඳින් විමසන සිතක් පහළ වෙනවා. ඒකට කියනවා සම්තිර්ණ, සම්පටිච්ඡන, සම්තිර්ණ කියලා. ඊට පස්සේ මේ යම්කිසි සිතක් මේ චක් මේ කියන චක්ෂුරාදී පංචද්වාරයන්ගෙන් ගැටෙන අරමුණ මෙනෙහි කරනවා නම් ඒ අරමුණ යම්කිසි ద్వාරයකින් නැවත මෙනෙහි කරන ස්වභාවයට එනවා නම් ඒකට කියන පංචද්වාරා වජ්ජන සිත් කියලා. ඊළඟට ඒක නැවත පිරිසිඳ බලනවා වාගේ. පස්සේ අපි මේක නැවත මතක් අපි සාකච්ඡා කරනකොට සාකච්ඡාවේ විශේෂයෙන් චිත්ත විති ගැන කතා කරනකොට මේවා හොඳින් විග්‍රහ කරනවා. දැන්ට මේක මතක තියාගත්තාම ඇති. ඉතින් අන්නේ පිරිසිඳ බලනවා වාගේ යම් ඒ අරමුණකින් විමසන ලද අරමුණ පිරිසිඳ සලකනවා වගේ පවතිනවා නම් ඒකට කියනවා ඒ හිතෙන් ඒ වගේ අරමුණු ගන්නවා නම් ඒකට කියනවා මනෝද්වාර වජ්ජන කියලා. ඊළඟට සිනහා උපදින්න හේතු වෙන ආතන් වහන්සේලාට hina උපදවන්න හේතු වෙන ලෝභ දේශ මොහ මුල් වෙන්නේ නැති සිතකට කියනවා අසිතුපාද සිත කියලා අර කුසල අකුසල කර්මයන් කර තැනත්තාගේ సంతානයේ ඒ කුසල අකුසලයන් හින්දා විපාක වශයෙන් උපදින සිත් වලට කියනවා විපාක සිත් කියලා. ඊළඟට මේ විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකයකුත් නොවන සිත්වලට කියනවා ක්‍රියා සිත් කියලා. විපාක උපදවන ස්වභාවයකුත් නැති යම්කිසි කර්මයක විපාකයකුත් නොවන සිත්වලට කියනවා ක්‍රියා සිත් කියලා. ඔන්න ඔය ටික තමයි සිත් වශයෙන් දැනගන්න ඕනේ මාත්‍රිකා ටික. ඔය ටික මම එක දවසක් ඔය ටික හොඳට විස්තර කරා. ඒකින්ද මේ ටික පොතකින් හොඳට හොයලා තියාගන්න ඊට අමතරව අර සිත් chart එක හොඳට බලලා තියාගන්න. ඒ ටික බලලා තියාගත්තොත් සිත් විග්‍රහය බොහොම පහසු වෙයි. හරිද? අමාරු නෑ. රේරුකාණේ හම්දුරංගගේ පොතක් අරගෙන සිත් විග්‍රහය ඒ chart එක විතරක් අඳලා තියාගන්න. හරි යන්න එපා අර සිත් ගැන මේ මේ මේ කොටසට මේ සිත් එන්නේ මේක මේක එතකොට අපිට පැටලෙයි. එහෙම යන්න ප්‍රවීණයි නම් යන්න කිසි ප්‍රශ්නයක් නෑ. හරි එහෙම නැත්තම් අපි මේක ඒ විදිහට එතනින් ඉවර කරලා දාන්න මේ අර ටික විතරක් බලන්න. හරි. ඒ ටික බලපුවාම ඒ ටික බලලා මතක තියාගෙන ඉන්න ඊළඟ ඉරිදා අපි ඒවා එකින් එක එකින් එක විග්‍රහ කරමු. හැබැයි මුලින් ඉඳන් විග්‍රහ කරනවා. ආය ඔක්කොම පැහැදිලි කරන්නේ නෑ. පැහැදිලි කර කර හිටියොත් ආය පැය ගිහිල්ලා හැමදාම පැහැදිලි කර කරම ඉඳ වෙයි. එහෙනම් ළමයි ටික කොයි සමිති වලටද වැටෙන්නේ කියලා බලමු. නේද? දැන් සමිති ටික ගැනයි කතා කරන්න යන්නේ. හොඳයි. එහෙමනම් හැම දිනාටම අද දවසේ මෙයා සහදම්බන්දලා කටයුතු කර හැම දිනාටම උතුම් ධර්මාභෝධය සඳහාම මේ ධර්ම ශ්‍රවණ ඥානසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.